තේරුවන් සරණයි අයතන වහන්සේ තේරුවන් සරණයි මේයි කතා කරන්න පුළුවන්ද ඔකේ වදනම් ඔබ වහන්සේගේ දේශනා දැන් ගොඩාක් අහලා තියෙනවා 100කට වැඩි අහලා තියෙනවා ඉතින් මේ කන්නේ පොඩි ප්‍රශ්න දෙකක් දෙනකොට තියෙනවා ඒක දැනගන්නත් එක මට ඔබගේ දේශනාවත් අහගන්න ඕනේ ඒකයි ගත්තේ මෙහෙමයි වහන්සේ මේ දැන් අපි රූපයක් දැක්කම ඒක ලස්සනයි කියලා හිතුවොත් ඒක උපාදාන වෙලාමද? ඔව්. ආ එතකොට දැන් කෙනෙක් අපෙන් අහනවා යම් දෙයක් මේක ලස්සනයිද කියලා. එතකොට අපි ලස්සනයි නොකියත් බෑ. ඒකට ඒ වගේ අවස්ථා. අතන වැරදි. ඔව් ලේසනේ. අතන උපාදාන වෙලාද කියලා අහුවා ලස්සනයි කියනකොට උපාදාන වෙලාද නැද්ද කියන එක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් රූපය දිහා බලනකොට මේ ධර්මය අවබෝධ නැති කෙනෙක් ඒ රූපේ ලක්ෂණයි කියන්නේ ඒ ධර්මයක් ගැන අවබෝධයක් නැහැනේ. ඒක නිසා ඒ කෙනා ඒකට රැවටිලා. නමුත් මේ ධර්මය අවබෝධ කෙනා රූපේ ලක්ෂණයිද කියලා අහනකොට එයා එයාට උත්තර දෙන්නේ රැවටිලා නෙමෙයිනේ. ඔව්. එතකොට එයා දන්නවා මෙතන රූපයක් නැති බව. එයා සිතිවිල්ලක් බවක් දන්නවා. නමුත් එයාට ඒ අවබෝධය නැති වෙන්නේ නැහැ. අර අම්මට දුවගේ සෙල්ලම්ගේ සෙල්ලම් ගෙදර වැලි කිරිපත් අර නැත්තම් වැලි සෙල්ලම්පත් කරනකොට සෙල්ලම් ගේ ඇතුලේ තේ එකක් නැහැනේ කෝප්පේ. නමුත් බොනවනේ. සීනි මුටි කියනවනේ. අම්මට අවබෝධයක් තියෙනවානේ මෙතන තේ නෑ කියලා. නමුත් දරුවට එතන මනෝමයෙන් තේ වගේනේ දරුවා විඳිනවනේ ඒක. මේ වගේ. ඒකමයි දැන් මේ ධර්මයේ අවබෝධයක් නැති කෙනා ලෝකේ හැම මොහොතම මෙයා ලස්සනයි කියන්නේ ඇත්ත කරගෙන තමයි. ඒක නිසා එතන උපාදානයක් තියෙනවා. හැබැයි මේ ධර්මය අවබෝධ කරගෙන එහෙම නැත්නම් මේ සත්‍ය ඒ කියන්නේ දර්ශනේ එහෙම නැත්නම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්ට ඒ අවබෝධයක් තියෙනවා. මෙහෙම එළිය දෙයක් නැති බව. මේ සිතුවිලි බව. දැන් එතන සිතුවිල්ලක තමයි තමන්ගේ සිතේ තමයි ලස්සන කැත තියෙන්නේ කියලා යාට අවබෝධයක් තියෙනවා. එයාගේ සිතනේ ඇලෙන්නේ දැන් ටීවී එක දිහා බලාගෙන අපි හොඳයි කියන්නේ. අපි කේන් තියන්නේ. අපේ සිතනේ කේන් තියන්නේ. අපේ සිතේනේ ලස්සන තියෙන්නේ. එළියේ රූපේ නෙමෙයිනේ. නත්තේ කාමාන චිත්‍රාන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාම. බාහිර චිත්‍ර නෙමෙයි ලස්සන කැත තියෙන්නේ අපේ සිතේමයි. ඔකයි බුද්ධ වචනේ. එතකොට මේ අවබෝධය තියෙන කෙනාට උපාදානයක් වෙන්නේ වෙන්න විදිහකුත් නැහැ. ඒකට හේතුව තමයි ඒ ඒ කෙනා හැබැයි ධර්මයට අනුගතව වෙනවා. අද අපේ සමාජය තුළ එහෙමයි අඩුයි කියලා අපි දන්නවා. නමුත් මේ ධර්මය ශ්‍රවණය කරන අය ඉන්නවා. ඒ අයට එහෙම වෙන්න විදිහක් නැහැ. ඒ කෙනාට යන්තම් හෝ එයාට දැනෙනවා මේ සිතුවිලි කියලා. එයා මොකද නිතරම මෙනෙහි කරනවා. සබහ බෞද්ධයෙක් කියන්නේ බාහිර ඇත්ත කරගත්ත කෙනා නෙමෙයි. සබහ බෞද්ධයෙක් කියලා කියන්නේ මේ භවයෙන් මිදුණු කෙනා. බාහිර දෙයක් තියනවා කියන්නේ එතන බෞද්ධයෙක් නෑනේ. බෞද්ධයෙක් කියලා කියන්නේ බාහිර දෙයක් නැති බව දකින කෙනානේ. භව නිරෝධය දකිනවානේ. පොත මේසේ ඇඳ කියන්නේ භවයමයි. අපි දෙයක් කියලා ගත්තොත් ඒක භවයමයි. අපි භව නිරෝධයක් කියන්නේ බෞද්ධ කියලා කියන්නේ බාහිර දෙයක් නැති බව දකින තරයි. මහණෙනි ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නැහැ මහණෙනි කිව්වොත් ඔය නිසයි. එතකොට මේ ලෝකය අපේ සිතේම වෙන්නේ චිත්තේ නියති ලෝකය. මේක සංඛාර ලෝකයක්. කවදාවත් මේ ලෝකේ ජනගහණය අපි දන්නවා කෝටි 800ක් විතර ගණනය කරලා තියෙනවා. මේ ලෝකේ ජනගහණය කෝටි 800න් ඇත්තටම මේ එක්කෙනෙක්වත් කවදාවත් බාහිර ගිහිලා නැහැ. දැකලා නැහැ. හැමෝම තම තමන්ගේ සිත්වල නමුත් ඒක ඒ කිසි කෙනෙකුට තේරෙන්නේ ඒකට හේතුව ඒ තමන්ගේ සිත චිත්තයෙන් දකින දෙයක් මිසක් බාහිර තියෙන දෙයක් කාටවත් හම්බෙන්නේ නැහැ. හැම කෙනෙක්ම සිතුවිල්ලකින් එක්කෝ ඒ චිත්තේ හැදිලා තියෙන මොන ආකාරයද මොන ශබ්ද වර්ණද එකතු වෙලා තියෙන්නේ. ඒ ශබ්දය අනුව තමයි චීන භාෂාව, ඉංග්‍රීසි භාෂාව ඕන දෙයක්. නමුත් එතන තියෙන ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකට මුසු වෙලා හැදුණු චිත්ත තරංගයක්. චිත්ත තරංගයක තියෙන එකක් කොහෙවත් බාහිර හම් වෙන්නේ නැහැ කවදා. උදාහරණයක් විදිහට මේ පැත්තෙන් අපි කියනවා අපි තුම ඇපල් කියලා කියලා. උතර ওই පැත්තට රූපයක් මැවෙන ඇපල් ගෙඩියක්. එතකොට කොහොමද මෙහෙම ශබ්දයකට රූපයක් මැවෙන්නේ? ඔන්න ඔය වගේ. දැන් අපි අපි එළිය අපි කියන මේක අඹ ගහ කියලා. අඹ ගහ කියන්නේ ශබ්දයක්. ශබ්දයක් කොහොමද පේන්නේ? කවදා ශබ්දයක් පේන්නේ විදිහක් නැහැ. නමුත් මේක શબ્දයක් අපි දකින්නේ. ආ මේක මේක අපිට මේ ශබ්ද වර්ණ වෙන් කරන්න බැරි තැනක මේ ධර්මයේ තියෙන ඒ කියන්නේ ශබ්දය කියන්නේ වේගය නිසා සකස් වෙන එකක්. වේග රූපේ, ඕජා රූපේ ඔකේ තියෙන්නේ. වේගයට තමයි දැන් අපි බැලුවොත් දැන් පෘථිවි වේගයෙන් කැරකෙනවා. අන්න ඒ වගේ. දැන් මෙතන වේගයට තමයි ශබ්දයක් නැවෙන්නේ. ශබ්දයක් තියෙනවා නම් එතන වේගයකටයි ශබ්දයක් සකස් වෙන්නේ. මේ විදිහම තමයි වර්ණේ ගත්තා. ඒ කියන්නේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි කියන්නේ තරංග යම් කිසි විදිහකට අවබෝධයක් තියෙනවා නම් කෙනෙකුට තේරෙනවා තරංගයක්ම විතරයි. තාපය කියන්නේ තරංගයක්ම විතරයි. ඒ කියන්නේ එකම අංශු ස්වභාවයක් සකස් වෙන සකස්මක් විතරයි. මෙන්න මේ අංශු ස්වභාවය එකට එකතු වෙලා වෙනස් අංශු ස්වභාවයක්. ඒ කියන්නේ එකට එකතු වුණු අංශු ස්වභාවයක්. නාමීය රූපයක්. අපි චිත්තයක් කියන්නේ. මේ මනෝවිඤ්ඤාණයෙන් අපි දෙයක් දැනගන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපේ අපේ අපේ අපි බිහිරි නම් අපිට ඇහෙන්නේ නැහැ. එතකොට අපි අන්ධ නම් අපිට පේන්නේ එහෙමනම් අපිට මේ ඇසෙන් අසනේ මේ අපි එළියේ තියෙන දෙයක් නෙමෙයිනේ අපි අසුරු කරන්නේ මේ ඇසනේ. උදාහරණයක් විදිහට අපි අක්ෂිරෝග වෛද්‍යවරයෙක් ගාවට ගියොත් කෙනෙක්ගේ ඇහි පේන එක ලොකුයි කියනවා. අක්ෂිකාචේ ලොකුවට පේනවා කියනවා. තව කෙනෙකුට පොඩියට පේනවා කියනවා. එක එක්කෙනාගේ අක්ෂිකාච වලට සංඛ්‍යාත දෙනවා. ඒතර කාචේ සංඛ්‍යාත තමයි දෙන්නේ. අපි හිතනවා මට පේන විදිහටම අනිත් එක්කෙනාට පේනවා කියලා. හැබැයි බලනකොට එයාගේ ඇහැට ලොකු වෙලා පේනවා. තව කෙනෙක්ට පොඩි වෙලා පේනවා. හරිද? ඒ වගේම තියෙනවා සමහර අයට රතු අඩුවෙන් පේනවා. සමහර අයට කොළ වැඩියෙන් පේනවා. වෙන මේ වගේ වෛද්‍යවරුන්ගේ පොඩ්ඩක් බැලුවොත් එහෙම පොඩ්ඩක් මේවා පොඩ්ඩක් අහලා වෛද්‍යවරුම කියනවා. එකම සමාන නෑ කියලායි පේනවා. නමුත් අපි අර අපි හිතනවා දැන් පොඩි කාලේ අපි රතුයි කියපේ අර හැඩතලයට නිසා අරයත් රතුයි කියුවේ දැන් ගුරුවරයා රතුයි කිව්වේ තේ හැඩතලයට නිසා මොන්ඩිසෝරියේදී. ඒතකොට අපි හිතනවා ඒක තමයි රතු කියලා. බලනකොට යාට රතු පාට කවදාවත් දැකලා නැහැ. ඒ වර්ණාන්දතාවයේ තියෙන ළමයි ඉන්නවා රතු පාට පේන්නේ නැති. නමුත් ඒ ළමයා රතු පාට කිව්වම රතු පාට පෙන්නනවා. ඒකට හේතුව තමයි එයා රතු කියලා තියෙන එයාට සංඥාවක් තිබුණා අර ගුරුවරයා රතුයි කිව්ව සංඥාවේ රතු තිබුණ නැහැ. එතන තිබුණේ මොකද්ද? ඒක තමයි රතු කියලා එයා හිතනවා. එයා හැමදාම දැන් රතු දැක්කම අර සංඥාව තමයි දකින්නේ. එයා රතු පේන්නේ නැහැ. නමුත් එයාගේ සංඥාවට රතු කියලා කියනවා. මේ තේරෙනවද කියපේ? එහෙමයි. කවදාවත් මේක නිසා අපි මේ ආයතන මට්ටමින් එහාට ගිහිල්ලා නැහැ. අපි මේ සලායතන ඇතුලේ හිර වෙලා ඉන්නේ. සංඛාර ලෝකෙක අපි ඉන්නවා. අනිත් එක තමයි දැන් ශබ්දයක් වර්ණයක් කොහොමද එළියේ තියෙන්නේ? දැන් අඹ ගහක් කොහොමද එළියේ තියෙන්නේ? දැන් මෙතනට සුදු ජාතිකයෙක් ආවා කියමු විදේශිකයෙක්. එයා මේකට අඹ ගහ කියන්නේ නැහනේ. අපි චීන ජාතිකයෙක් ආවා කියලා එයා මේකට අඹ ගහ කියන්නේත් නැහැ. දැන් ලෝකේ වැඩි හරියක් ජනගහනය ඉන්නවා. අපි දන්නවා මේ කොරියාව, ජපානය, චීනේ. ඒ භාෂාව අපි දන්නේම නැහැ. ඒකෝට අපි මේ සිංහල ජාතිය පොඩ්ඩයි ඉන්නේ. ඒතර මේ මේ කෝටි 800න් 1 කෝටියයිනේ කෝටි 2යිනේ සිංහල ජාතිකයෝ සිංහල භාෂාව පරිහරණය කරන්න බොහොම ටිකයි. එතකොට අපි මෙහෙම සැලකිය හැකි තරම් කුඩායි. එතකොට බලනකොට මේ ලෝකයේ ඇත්ත අපි දන්නේම නැහැ නේ මේ භාෂාවකින් ඇත්තක් කියන්න පුළුවන්. කවදාවත් කියන්න බෑ. එතකොට අපි මේ දකින්නේ මේ අඹගහක්ද? අඹගහකුත් නෙමෙයි. අපි හිතනවා අඹගහ කියනකොට වටිනාකමක් අපිට එනවා. අපිට රත්තරන් කියනකොට වටිනාකමක් එනවා. අපිට 5000 11ක් එන අර අපි මුල් අවස්ථාවේ ආපු සංඥාව. ආ මේක වටිනවා කියලා. ඊට පස්සේ අපි කිව්වොත් දැන් ඊයේ රෑ ඉඳන් ගැසට් කරා නම් 5000 11 අවුස්සි කියලා. අනේ එදා ඉඳන් අපිට වටිනාකම අහුස්සි වෙලා. එතකොට මේ සංඥාවක් අපි අසුරු කරනවා. ඒ සංඥාවේ වටිනාකමකුත් එනවා. වටිනාකමත් ඒ සංඥාව තුළම අපි විසින්ම හදාගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙන් නෙමෙයි. මේ සංඥාවමයි සංඥාව ඇසුරු කරන්නේ. ඒකයි ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා හැදෙන චිත්ත තරංගයකට ආත්ම කතාවක් නැහැ. ඒක දකින්නම හනුවරක් වань. හරි සම්සර්. ස්වාමීන් වහන්සේ මම අර ඔබ වහන්සේලා සාකච්ඡා කරලා අර මේ ඔය ඔබතුමියට ඔය ඕක හම්බ වෙනවා මේ ඉස්සරහා දේශනාවක් යනවා ක්‍රිස්තියානි කෙනෙක් අපෙන් බණ අහනවා. ක්‍රිස්තියානි කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් ප්‍රශ්න අහනවා. ඒ කෙනා ධර්ම බුද්ධ දර්ශනය ගැන අහනවා හොයනවා. අන්න ඒ කෙනාට බොහොම සරලව පැය භාගයක් ඇතුළත ඔන්න ඔය ටික පැහැදිලි කරනවා. ඒක එක පාළි වචනයක්වත් නැහැ ඒකේ. තනිකර මේ පොඩි ළමයෙකුට කියලා දෙනා වගේ තමයි කියන්නේ. හැබැයි යාට ඒ ධර්මය අවබෝධ වෙනවා. එයා අවසානයේ කියනවා හිතා ගන්න බැරි වුණා ආරණාංශ මේක මට තේරෙනවා කියලා. එයාට ඒ ධර්මය අවබෝධ වෙනවා. ඒ ක්‍රිස්තියානි කෙනාට ඒ ධර්මයේ තේරුම් කරන විදිය ඔබතුමියට ගොඩක් ඒක හැමෝටම වැදගත් ඒ තාම ඒක දැම්මේ නැහැ. ඒක අහන්න ලැබෙයි ඉස්සරහට මේ ඒක අහන්න. ඒක ගොඩක් මේ වටිනවා. ඒක ඒ කියන්නේ කෙනාගේ හැටියට තමයි අපිත් මේ ඉදිරිපත් වෙන්නේ. කෙනා ඉල්ල අපි අපෙන් අපේ ඉස්සරහා ඉන්න කෙනා අපෙන් අහන ප්‍රශ්නේ ස්වභාවයටනේ අපේ උත්තර එන්නේ. ඉතින් එයා ක්‍රිස්තියානි කෙනෙක් නිසා එයාට බුද්ධ ධර්මයේ තේරෙන්නේ නැති නිසා එයාට සබාධාමෙන් තමයි ධර්මයේ පෙන්නන්නේ. එතකොට එයාට ඒක හොඳට තේරෙනවා. එයාට තේරෙනවා මෙතන කෙනෙක් නැහැ, සත්වෙක් නැහැ, පුජ්‍යලෙක් නැහැ. අය එළිය තියෙනවා පේන්නෙත් නැහැ. මෙහෙම දෙයක් ඇත්තෙත් නැහැ. මේ ලෝකේ බොරුවක් කියලා. එයා එයාම අවබෝධ කරගන්නවා. හරි විශිෂ්ටයි ඒක. ඒක අපිට තේරෙනවා ඒක දාන ඉස්සරහට. කොට පොඩ්ඩක් බලන්න. ඒක හැමෝටම හොඳයි කියලා තේරෙනවා. මිසිස මේ අලුත් අයට. සාමාන්‍යයෙන් මේ මේ අපි දන්නවා එකපාරම මේ දේශනා ගැඹුරුයි සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙනවා. සමහර ඒවා ටිකක් අපි ගැඹුරින් පැහැදිලි කරනවානේ. නමුත් මේ ධර්මයේ එහෙම ගැඹුරු එකක් නෙමෙයි. ගැඹුරු තැනින් ප්‍රශ්න අහනවානේ. ඔය මෙහෙණින් වහන්සේලා එහෙම සමහරලාට අපිට ওই ධර්මයේ හොඳින් අධ්‍යයනය කරපුවා ගැඹුරින් අහනවා. ඒකට එයාලා ගැඹුරින් අර අධ්‍යයනය කළා නිසා. එතකොට අපි කියන ඒවා තේරෙන්නේ නැහැ සාමාන්‍ය සරලව බැලුවොත්. හැබැයි මේ ධර්මයේ ගැඹුරු එකක් නෙමෙයි. අර අර අර කෙනාගේ කෙනාගේ විදිහට පැහැදිලි කරාට මේක හරිම සරලයි. මේක හරිම සරලයි. සරලයි කියන්නේ ඇත්තටම ධර්මයේ කියන්නේ දෙයක් නැති බව. අපිට කියනවානේ චිත්‍රක පුටුවක් අඳිනවා. හැබැයි චිත්‍රේ පුටුවක් කියලා දෙයක් නැහැ කියලා. අපි කියනවානේ ඕක ඇත්ත ලෝකෙට ගලපන්න කියලා. අපිට මේ අඹ ගහක් පේනවා. අර ඇත්තට මෙතන අඹ ගහක් නැහැ. අර චිත්‍රය වගේ අපිට පේන්නේ වර්ණයක් නේ වර්ණික කොහෙන්ද වටිනාකමක්. එහෙනම් අපිට ඇහෙන්නේ ශබ්දයන්නේ ශබ්දක කොහෙන්ද වටිනාකම? අන්න ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. දිත්තේ දිත්ත මත්තං එහෙම වුණොත් දිත්තේ දිත්ත මත්තං දුටු දෙයක් නැහැ. දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ අපි මේ දකින දේමයි අපි කියන්නේ. ඒ කියන්නේ මේ ශබ්ද වර්ණ දැන් අපේ පුංචි දරුවා විදිහට මේ ලෝකේ ඉපදෙනකොට මව කුසෙන් එළියට එනකොට මුකුත් දන්නේ නැහනේ. එම්ටිනේ. එතකොට ඒ පුංචි දරුවා බලන්න කොහොමද ඒ දරුවට ඉරිසියාවකුත් නැහැ වෛරයකුත් නැහැ අපිට මුකුත් පණවන්න බෑ නේද එතකොට ඒක දරුවා ඒ වුණාට බලන්න ඊට පස්සේ අර අම්මා කියන શબ્ද දානවා අම්මගේ හැඩතලේ හදා ගන්නවා අයියා අක්කා ඔක්කොම හදා ගන්නවා ඒ විතරන්නේ අර શબ્ද වර්ණ එකතු වෙන එක තමයි හැදෙනවා කියන්නේ දැන් ඇසට එන්නේ කොහොමද වර්ණයක්නේ කනට එන්නේ කොහොමද શબ્ද යන්නේ ওই දෙකනේ එකතු වෙන්නේ වෙන මුකුත් නැහැනේ එකතු වෙන්නේ එතකොට ඒකම එකතු වෙලා බලන්න උණුසුම සීතල තද ගතියත් ඒ විදිහටම එකතු වෙනවා. දැන් අපේ සමහර අය දන්නවා අම්මා අම්මා නැති වුණාමත් අම්මගේ සාරියේ සුවඳටත් අම්මා මතක් වෙන අය ඉන්නවනේ අම්මගේ හැඩතලේ රූපේ පේනවනේ. එහෙමයි. ඒක සුවඳ උණුසුම සීතල තද ගතිය. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මේ සෙන්සර්ස් නේ ෆයිව් සෙන්සර්ස් කියලා කියන්නේ. මේ මේවයින් අපිට අපිට මෙන දෙයක් අපිට එන්නේ නැහනේ. අපිට ඔව් අපිට ආලෝකය ඇස් පේන්නේ නැත්නම් අපිට පේන්නේත් නැහැ නේද? එහෙනම් කන් ඇහෙන්නේ නැත්නම් අපිට ශබ්දෙත් නැහැ නේද? ඔව් වර්ණ ශබ්ද දෙකම නැති වෙනවා. එහෙනම් අපිට <laughs> දැන් කන්දේ ඒවා නැති වෙන්නේ නැහැ නේද? උස්පත් ගන්න බෑ. ඉතින් එතකොට ඒක තියෙයි. ගඳ රස එතකොට උණුසුම සීතල. මේ මේවා මේවන එකතු වෙලා අපි මේ දැන් ඔක්කොම හදාගෙන තියෙන වෙන මොකුත් නැහැනේ අපිට. නෑ නෑ. ඕකින් එතකොට අපි හදාගෙන ඉන්නේ දැන් මේ ඔක්කොම ලෝකෙම. එහෙනම් ඔතනින්නේ මේ කතාව පටන් ගන්නෙ. අන්න ස්කන්ධානම් පාතිභාවෝ ස්කන්ධ කියන්නේ ওই වේදනා සංඥා සංකාර කියන්නේ ওই ටික තමයි. ඒ වේදනාව කියන්නේ ඔය එන කිරණයක් එන්නේ. ඒ වේදනාව කියන්නේ කිරණ. ඒක තමයි සංඥාව. ඒක හඳුනා ගන්න. ඒ කියන්නේ සංකාර කියන්නේ අර ශබ්දේවත් එක්ක එකතු කරගත්තොත් අන්න පොතක් කියලා දෙයක් හැදෙනවා. අම්මා කියලා හදාගත්තේ ඇහැට ආවේ අම්මගේ හැඩතලේ අම්මා කියන શબ્දය එළියෙන් දැම්මා. දැම්ම නිසා අම්මා කියන શબ્දය අරක එකතු වෙනවා. දැන් ඇමරිකාවේ කියන මදනේ. ඉන්දියාව හිටියොත් තව එකක්, චීන හිටියොත් තව එකක්. ශබ්ද වෙනස්නේ. ඒතර අම්මා කියන්නේ නැහනේ. ඒතකොට ඒ ශබ්ද තමයි එකතු වෙන්නේ. අර කැලේ හිටියොත් අර අර තාසන් වගේ හූ කියන ආකාරයට සත්තුන්ගේ ශබ්ද හරි එකතු වෙනවා. මොකද්ද මේ වෙලාවේ තියෙන්නේ? ඒකට ඒ ශබ්දේ එතන තියෙන වැටෙන ශබ්ද එකතු වෙනවා. ඒකනේ අර මොන්ඩිසෝරි යනකොටත් සිද්ධ වෙන්නේ. පුතේ මේ කහ පාට, yellow, red, blue. ඔහොමනේ අර වර්ණේ පෙන්නලානේ ශබ්ද දාන්නේ. එකක් වර්ධිනවනේ මොන්ඩිසෝරි ළමයින්ට ලකුණුත් දෙන්නේ නැහැ නේද එතකොට. ඒතකොට හොඳටම රැවටිච්ච ළමයාට ලකුණු දෙන්නේ. එයානේ හොඳටම ලෝකේ රැවටිච්ච එක්කෙනා විභාග පාස් වෙන ළමයානේ. අර මහා ප්‍රඥාවන්තයා පෙල් වෙනවානේ. එකතු වෙන්නේ නැහනේ. මේක <laughs> හරි කතාවක්. බලකට බලකට ටීචර් මෝඩයා කියන ළමයා තමයි මහා ප්‍රඥාව වෙන්නේ. මහා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. මොකද හේතුව එකතු වෙන්නේ නැත්නම් මේ එයා මේකෙ මිදෙන්නේ. එයා දැන් රැවටුණා කියන්නේ එයා ලෝකේ ඇත්ත කරගෙන එයානේ ඉරිසියා කරන්නේ වෛර කරන්නේ ද්වේෂ කරන්නේ ඔක්කොම තණ්හා ඔක්කොම දැන් අද ඒක බැලුවත් පේනවනේ ඉගෙන ගත්ත ඇයට වැඩිනේ එහෙමයි ඒකිනුත් තේරෙනනේ ඒගොල්ලන්ට බල තණ්හා වැඩි අර දන්නවා කියන මාන්නේ වැඩි ඒකට වස්තු තණ්හාවත් වැඩි සල්ලි කොච්චර තිබ්බත් මදි ප්‍රශ්න ගොඩයිනේ දැන් දුප්පත් අර අහිංසක ගොවියෙක්ට ඔච්චර ප්‍රශ්න නැහැනේ නෑ ඒකෙම තේරෙනවනේ පිරීලා ඉන්නේ මේ ඉගෙන ගත්තාමනේ <laughs> නේද ළඟින්වත් යන්න හොඳ නැහැ කියලා කියයි අර සත්තු උනත් කියයි ආපෝ කට්ටිය ළඟින්වත් යන්න එපා කියලා සත්තුත් කියයි මිනිස්සු හරි බාහනකයි කියයි මොකද මිනිස්සු ඉගෙනගෙන ඉන්නවා ඒකයි එහෙනම් ඒ වගේම ස්වාමීන් වහන්සේ එක දේශනාවක මම අහවර සිතක් සිතුවිල්ල අතර අවකාශයක් තියෙනවා කියලා අර ඥානතෝපසකෝ සාකච්ඡාවකදී ඉන් ඉතින් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේ සිතුවිල්ලක් කියන්නේ හදාගත් එකක්නේ. ඔව්. එතකොට අපිට දැන් බිත්තිය දකින්නකොට බිත්තිය දැකපුවාට සිහියකුත් තේනවා. ඒක තමයි ටිකක් ගැඹුරු තැනක්. ඒ කියන්නේ මේ කියන්නේ පුංචි දරුවට අපිට පේනවනේ මේ ඔක්කොම ඉපදිච්ච ගම අපි පුංචි දරුවෝ උපමාවට ගත්තොත් ප්‍රභාස්තරං චිත්තං කියලානේ අපි කියන්නේ. ඒ ප්‍රභාස්තර චිත්තයට කෙලෙස් පනවන්න බෑනේ. සංඛාර පනවන්න බෑනේ. සංඛාර කියන්නේ මේසේ පුටු ඇඳන් කියන්නේ සංඛාරා. සකස් කරගත්ත එක. ඒක තමයි විඥානය දැන ගැනීම. ඒ කියන්නේ මේසෙ, පුටුව, ඇඳ, නිමිත්තක් තියනවා නම් එතන සංකාරයක් තියෙනවා. දෙයක් තියෙනවා. විඥානය දැන ගැනීම. විඥානය දැනගත්තා නම් දෙයක් නේ. මේක සංකාරයක් වෙනවා. ඒක තමයි උපාදාය රූපේ ඔක්කොම කියන්නේ ඕකම තමයි. දැන් ඔතන වචන ගොඩක් විතරයි. එතකොට මේ අරමුණක්නේ සිත කියන්නේ. සිත කියන්නේ අරමුණක්. හැම මොහොතෙම බලන්න අරමුණක් තියෙනවා. එක්ක පොත දකින්නවා. නේද? එක්ක ශබ්ද සිතක් එක්ක වර්ණ සිතක් මොකක් හරි සිතක්නේ තියෙන්නේ සිතක් නම් හුස්ම වැටෙනකන් සිතක් තියෙනවා හුස්ම වැටෙන එක නැවතුනොත් අර ස්පාක් වෙන එක නවතිනවා ස්පාක් වෙන එකම තමයි සිත කියන්නේ සෙන්සර්ස් වල ස්පාක් වෙන එකම තමයි සිත කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි හරි සරල විදිහට කිව්වමත් තේරෙන්නේ නැහැ සරල වැඩි වුණාමත් තේරෙන්නේ නැහැ කියන්නේ <laughs> ඒ අමාරු වෙන්නත් ඕනේ කියන්නේ එහෙම එක එක්කෙනා එක එක විදිහයි නානත්ත කාය නානත්ත සංඥා කියනවානේ ඒක බුදුන් වහන්සේම කියනවා. ඒ කෙනාට කෙනාට ඒකනේ ධර්මය වෙනස් විදිහට පැහැදිලි කරන්නේ. දැන් ඔබතුමීට සරල වෙලක් බැද්ද ඒ කියන්නේ. දැන් මෙන්න මේකයි මේ කියන්නේ. ඒ කියන්නේ කුංචි දරුවා දැන් ඔබතුමිය වුණත් මේ ලෝකේ ඉපදෙනකොට ප්‍රභාස්වරයිනේ. චිත්තේ සංඛාර පනවන්න බෑනේ මුකුත් දන්නේ නෑනේ. එහෙම කියමු. ඉපදෙනකොට මුකුත් දන්නේ නෑ. හරිනේ. ඔව් හරි හරි. දැන් එතකොට ඒ දරුවට බිත්තිය පේන්නේ නැද්ද? ඒ දරුවා දන්නවද මේක බිත්තියක් කියලා? නෑ. ඒ ඉපදිච්ච ගමන් දරුවෙක් දන්නවද මේක පෑනක් කියලා? නෑ. අය දරුවට පෑන පේන්නේ නැද්ද? අන්න ඒක තමයි සිහිය කියන්නේ. එතන සිතුවිලි වලින් එක වැහෙනවා ඊට පස්සේ. සිතුවිලි වලින් වැහුණාට පස්සේ දැන් අපි ඉන්නේ සිතුවිලි වලින් වැහිලා. කේක් එක අයිසිං කරනවා. ඔකට කියන්නේ. කේක් එක අයිසිං කරාට පස්සේ අපි දකින්නේ අයිසිං ගාපු පාට පාට ලස්සන කේක් එකක්. දැන් අපි ඉන්නේ එතන. සංඛාරා වලින් වැහිලා සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ. සියලු සිතුවිලි අනිත්‍යයි කිව්වේ. අන්න ඒක අයින්ට වුණාම අන්න හම් වෙන්නේ ප්‍රභාස්වරයි. රහතන් වහන්සේගේ සිත ප්‍රභාස්වරයි. අර ක්‍රියාවලිය තියෙනවා. පුංචි දරුවා දැඟලුවේ නැද්ද? පුංචි දරුවා අරකට ඇලිලා අර ඇලෙන ස්වභාවය පුංචි දරුවාට තිබුණා අර දැක්කේ නැද්ද පුංචි දරුවා? කතා කරන්න බැරි වුණාට වචන නැතුණාට hina වුණේ නැද්ද? තියෙනව නේද ඒවා? ඒකට පුංචි දරුවා දඟලනවා නේද? ඒ කියන්නේ මෙතන සිතුවිලි නැහැ. ඒ කියන්නේ සංඛාරා නැහැ. ස්කන්ධානම් පාත්බව ආතනම් පටලබව අංගුච්ච ಜಾති මහණෙනි ඇසේ උපතයි උපත සිංහලෙන් කියනවනේ. හරිනේ? ඇස දෙයක් බලලා මේක පුටුවක් මේසයක් ඇඳක් අම්මා තාත්තා ඉර හඳ කියලා දැක්කොත් එතන කෙලෙස් හට ගන්නවා. අන්න ඒකේ උපතයි ඇසේ උපත කියන්නේ. ඇස කියන්නේ පේන බවට මත්හැට නෙමෙයි. දැන් නිර්මල ශ්‍රී සද්ධර්මය ඇහෙනවනේ. කොච්චර වටිනවද? දැන් තේරෙනවා අපි දැන් මේ මොහොතේ අපි විත්‍ය දිහා බලනකොට අර පුංචි දරුවා වගේම සිහියක් තියෙනවා යටින්. අපිට ඒක පේන්නේ. හැබැයි අපි විත්‍ය දැකලා දැන් සිතක් හටගෙන නැතුණු බවට සිහියක් නෙතේ. දැන් අපිට කේන්ති ගියා කියලා සිහියක් තියෙනවනේ. ඒ ද්වේෂ සිතක් හටගත්ත බවට සිහියකුත් තියෙනවනේ. අපි දන්නේ කොහොමද නැත්තම්? අන්න අපිට තියෙන සිහිය තේරුණාද? අන්න ඒකයි සම්මා සතිය කියන්නේ. තේරෙනවද? එතන සිතුවිලි නෑ. අන්න එතනයි නිවන් මඟ තියෙන්නේ. ඒ තරයි ඥානෙ. ඥායස අධිගමයි. ඥානෙ කියන්නේ දැනීමමයි. ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කිව්වේ නිවන් මඟ තියෙන ඥානෙ හරහා. සිතුවිලි වලින් සිතුවිලි වැහිලා තියෙන්නේ මේ සත්‍ය. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඔතනින් අවබෝධ කරගන්නේ. දෙයක් නැති බව අවබෝධ කරනවා කියන්නේ මේ අපි දාගත්ත දේවල් බොරු කියලා දකිනවා අර අර්ථ අතන අවබෝධ වෙනවා. හරිද? එහෙම ස්වාමී. එහෙම සරල කරන්න ගියොත් එහෙම මොන වෙයිද දන්නේ නැහැ නේ. ඒකනේ ධර්ම අවබෝධ වෙන හැමෝටම එතකොට. මට දවසක් ඔය මේ ස්වාමීන් ඔය ඒ මොකද මේ සූත්‍රයෙන් මම වික්ෂාරාගේ මම තේරුම් දැන් බාහිරයක් නැහැ කිව්වල මට ඇයි මේ තියෙන්නේ කියන මට දැන් කොච්චර කිව්වද ඒකයි මම අහනවා. අර යනවාද මේ තියෙන්නේ කොහොමද නැහැ කියන්නේ. අහනවා. අහන්න අපි හිතන දේවල් නෑ. <laughs> අපි හිතනවා හැම එකම. අපි හිතන දේවල් කොහෙවත් නෑ. අපි හිතනවා මේ බිත්තිය. අපි හිතනවා මේ දොර. අපි හිතනවා මේ පොළව. අපි හිතනවා මේ ඉර. අපි හිතනවා දිව්‍ය ලෝකෙකුත් තියෙනවා කියලා. එහෙම දේවල් කොහෙවත් නැහැ. තේරුණාද? සංඛාර. සබ්බේ සංඛාර අනිත්‍යා කිව්වේ ඒකයි. අපි සේරම සංඛාරයක් ඇසුරු කරන්නේ. සිත්තේන නියති ලෝකේ. අපි සිතේ ලෝකේ තියෙන රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න එපා කිව්වේ ඒකනේ. බාහිරෙන් කවදාවත් ලෝකේ අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන අපිට දකින්න බෑ. අපි දකින්නේ සිතුවිලි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අවිඥාන මායාවෙන් එහාට අපිට යන්න බෑ. අපි තද ගතියක් කිව්වොත් ඒකත් සිතුවිල්ල. උණුසුම කිව්වත් සිතුවිල්ල. පටවි ආපෝ න පටවි න ආපෝ න තේජෝ න වායු කිව්වේ ඒකයි. පටවි ආපෝ තේජෝ වායු කියලා දේකුත් බාහිරින් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි ඒවත් හිතනවා. මේ තද ගතිය, මේ උණුසුම, මේ සීතල අපි හිතනවානේ. හිතන දේවල් කොහෙවත් නැහැ. ඒක හරි පුදුමයි. ඊට පස්සේ මට දේශනාවේ මම එක ගොඩක් පැහැදිලිමට ගොඩක් දැන් ප්‍රත්‍යක්ෂ වුණා වගේ ඇත්තටම මට ඉතින් ඔබ මේක පනවාගත්ත දෙයක් මෙතන විතර නෑ කියනකොට මට එකපාරට අනේ ඇත්ත නේ මෙතන මොකක්ම නෑ නේ කියලා ඒ වෙලාවේ මට පුදුම මේකක් ඇති වුණා ඒ වෙලාවේ මම දැන් බාහිරයක් නෑ මම කියන එක. අතර මේ ධර්මය අහනකොටම සෝතාපන්න මාර්ගයට එනවා. හැබැයි ඔය ඔය දැන් තියෙන වට්ටෝරුණන් අහලා වැඩක් නෑ. මේ පිරිසිදු ධර්මයක් ඇහුවොත් ඒ සද්ධර්මය කියන්නේ බුද්ධ ධර්මයේ හරියට කවුරුන් හෝ ප්‍රත්‍යක්ෂතාවය තුළ ප්‍රත්‍යක්ෂ ඥානකින් එයා පැහැදිලි කරොත් ඕනම කෙනෙකුට තේරෙන එක. එහෙමයි දේශනා හොවට හරි ඔබ වහන්සේ කරන පුදුමාකාර කියන්නේ ඒකේ අයින් කරලා වටිනේ තෙරාපුව දහම් කියලා මට තේරෙනවා <laughs> හොඳටම කරලා ආයි කරලා දෙන්නේ නේද ඕ එහෙමයි කරන ඒක පුදුමාකාර වෙන්නේ කිසිම දේශනාවක් දැන් අහන්නේ ඕ පුදුමයි ඇත්තටම ඇත්තටම ආශ්චර්යයක් තමයි ඒක ඇත්තටම අපිට එහෙම පුදුමයි කියන්නේ තව ඊගා පුදුම තමයි අපිට ලොකු කමක් නැතුව අපි මේක කියන එක බොහොම සරලව බොහොම බොහොම විහිළුවෙන් හිනාවෙන් කියනවා එතකොට බලනවා දැන් මේ හැමෝම හිතන් ඉන්නේ අර මූණ පුම්බගෙන දින් බලාගෙන ඉමින් යන අමුතුම විදිහේ මේ අමුතුම විදිහේ දැන් මේ මේ අමුතුම විදිහේ දෙයක් නේ කරලා තියෙන්නේ දැන් දැන් මේ ධර්මය අවබෝධ වුණා යන්න බෑ මේ ඉස්සරහ මූණවත් බලන්න බෑ කතාවේ හැටියට. ඔව් ඔව් එහෙමයි. <laughs> දැන් ඉතින් අමුතුම ඔව් අමුතුම කතාවක්නේ අපිට අහන්න ලැබෙන්නේ. ඒකනේ මේ පුදුමේ. මේ ධර්මය අවබෝධ වුණාම ඉතින් බුදුන් වහන්සේ නම් බණ කියන්නේ කොහොමද? එහෙනම් කොහොමද බහුජන හිතාය බහුජන සුඛය කියන්නේ? එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි සංවරයක් නම් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් අධ්‍යාත්මිකව තියෙනවා. ඒ කියන්නේ බාහිරට පේන්නේ නැති වුණාට එයාගත්තින් කොහමද අවඩක් නම් වෙන්න විදිහක් ඇත්තෙම නැහැ. අවඩක් වෙනවා නම් කෙලස් තියෙනවා. මොකද එයා දැන් අපි ධර්මය අවබෝධ වුණාම කෙනෙක් නැහැනේ සත්වේ පුජ්‍යලෙක් නෙමෙයිනේ සබාදාමනේ. ඒ සබාදාම විදිහ දකිනකොට එයාගේ අත කපන්නවත් එයාගේ අත එයා එයා අත කපලා ගියත් එයා hina වෙනවා මිසක් එයා යන්නේ නැහැ ඒකට ප්‍රතිචාර දක්වන්න. අපි දැකලා නැහැ රහතන් වහන්සේ නමක් ගහගත්ත කියලා. නේද? ඔව් <laughs> දැන් ඉන්න රහතන් වහන්සේලා ගහ ගන්නවා. ඔව්. හරි පුතුමයි. ඔව් ඒක නම් එහෙම තමයි. අපිට එතකොටම තේරෙනවා මේ මොන රහතන්ලාද මේ මේගොල්ලෝ මේ ජීවිතය අත්හැරලත් නැහැ තාම. මේගොල්ලන්ට තාම සත්පවිදින්න තියෙනවා කියලා. මේගොල්ලෝ තාම රහත් වෙලා නැහැ. හොඳටම තේරෙනවා එතකොට නේ. රහතන් වහන්සේලා හිස ගසා දාන්නවත් ඒ බෙල්ල තියෙනවා මිසක් දුවන එකක් අපි දකින්නේ මොකද එතන කෙනෙක් නැහැ. හැම ඒ ෂනේ විතරයි කියලා දකිනවනම් ඒ අවුරුදු පහක් ගියත් වෙන්නේ ඒකනේ. එහෙනම් එතන බෙල්ල තියෙනවානේ. අපිට තේරෙනවා දැන් ජීවිත ආසාවෙන් ඉන රහතන් වහන්සේලා නම් බෙල්ල තියන්නේ නැහැ මොකක් ආවත්. තව තව ආසාවන් තියෙන එක තව ඊට වැඩි ලොකු ප්‍රාඩෝ එකක් ගන්න හරි ප්ලේන් එකක් ගන්න හරි නේ ඊට වැඩි ඊට පස්සේ ප්ලේන් එකක් හරි ගන්න යනවා. දැන් ඉන්න රහත් දැන් ඉන්න මේ මේ රහත් නළුවොත් ඒ වගේ. ගියෝ වගේමයි බලනකොට. රස රස කෑම කන්න උයනවා හදාගෙන කනවා එහෙම දිවට දැන් මේ ගියන්ට වැඩිය පිනවනවා ගියන්ට වැඩිය කෙලෙස් දැන් තියෙන්නේ කොහෙන්ද එනවා ඒක නම් එහෙම තමයි අර දෙනවා පිරිහීමක් අපිට මේවා කියන්න සිද්ධ වෙනවා මේ මිනිස්සු රැවටෙන ඉන්න ඔව් මිනිස්සු රැවටෙනවානේ මිනිස්සු දන්නේ මේ ධර්මයේ හරියට මිනිස්සු ඒක අපි කියන්නේ මේ මේ ධර්මයේ මිනිස්සුද මිනිස්සු ඇත්තටම සමාජයේ මේ ධර්මයේ අපි එලි කරන්න ඕනේ ධර්මයේ එලි කරොත් හැමෝම දැනගන්නවා හැමෝම දැනගත්තට පස්සේ බොරු කාරය ඉඩක් නැති වෙනවා ඒක තමයි කරන්න ඕනේ අපි අපි ඒ අයට මුකුත් කියන්න ඕනේ අපි මේ ධර්මයේ එලි කරාම ඇති ඒ ඇට එකෙන් ඇත්තටම ඒ ඇට එතකොට තේරෙන්න ගන්න. ඒ ඇත් ඒක එතකොට සමට හදාගන්න ඉඩ තියෙනවා. මොකද අඟුලිමාල මිනිමරුවට අඟුලිමාල ධර්මය අවබෝධ කරනවානේ. ඒක නිසා අපි අපි කියන්නේ කිසි කෙනෙකුට මේක අවබෝධ කරන්න බෑ කියලා. අපි කියන්නේ අද වැරදිලා හිටියත් හෙට අවබෝධ කරයි. මොකද අපි දන්නවා මේ බාහ්‍ය තාපසතුමා බොරුවට රහත් කියපු කෙනෙක්. බාහ්‍ය තාපසතුමා මේ ඔය දාරුචීර කතාවේ බාහ්‍ය තාපසතුමා ඔය සුඛා පටුනේ කියලා කියන්නේ නේ. මොකද්ද ඒ පැත්තේ ඉඳලා ඔය බාහ්‍ය තාපසතුමා ඔය දර දර වලින් ඔය වහගන්නේ, ඉලි වහගන්නේ. ඒකනේ ඔය දාරු කීර කියන්නේ. පස්සේ මෙයා ඊට පස්සේ රහත් රහතෙක් කියලා හිතනවා මිනිස්සු. ඊට පස්සේ මෙයාට දාන දෙනවා. මොකද මෙයා දැන් අර ඉන්නේ නිකන් අර ලී කෑලි වලින් ඔතාගෙන වාගෙනනේ. එතකොට මිනිස්සු රැවටෙනවා රහත් වෙලයි කියලා. රහතන් වහන්සේනමක් කියලා. එතකොට එහෙම හිතාගෙන මිනිස්සු දාන දෙනවා. ඔය පූජා කරන එක එක ඒවා. ඊට පස්සේ බාහ්‍යතාවසතුමා කල්පනා කරනවා ඇත්තටම rahat වුණොත් කොහොමද කියලා. අන්න එතන ඉඳන් තමයි බාහ්‍යතාවස්තුමා බලනවා හැම පැත්තෙම උත්සාහ කළා හරියන්නේ ඊට පස්සේ බාහ්‍යතාවස්තුමා යනවා අන්න බුදුන් වහන්සේ බෑ දකින්න. rahat වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔකයි බාහ්‍යතාවස්තුමාගේ කතාව. තේරෙනවද? ඒතර බාහ්‍යතාවස්තුමා කියන්නේ බොරු rahatෙක්. <laughs> බොරුවට rahat කියලා කියපු කෙනෙක්. කියපු කෙනෙක්. හැබැයි ඇත්තටම උත්සාහ කරා බැරි වුණා. ඊට පස්සේ ගියා බුදුන් බෑ දැකේ. එතන අවංකකමකුත් තියෙනවා. හැබැයි අර මිනිස්සු තමයි ඒ තත්ත්වෙට දැම්මේ. දැන් අදත් මිනිස්සුනේ දාන්නේ මෙයා රහත් කියලා. ඔව්. දැන් මිනිස්සු යන්නේ නැත්තම් එයා එයා ඕක දඟලන්නේත් නැහනේ ඔච්චර. නෑ නෑ. දැන් අනිත් එක එයාගේ රහත්කම අපිට මොකටද? දැන් අපිට මාර්ගයක් කියන්නේ නැත්තම්. අපි හිතමු දැන් බුදු කෙනෙක් පහළ බුදු වෙන මාර්ගයක්වත් මුකුත් කියන්නේ මම බුද්ධ එච්චරයි. ඉතින් මිනිස්සුන්ට වැඩක් නැහැ. දැන් අපිට මොකටද එයාගේ බුද්ධ? එතකොට එයා අපිට මාර්ගයක් කියන්නේ දැන් මම මම දුකෙන් මිදෙන්නේ නැහැ නේ එයා බුද්ධ වුණාට. අන්න බුදු කෙනෙක් නම් මාර්ගය හෙලි කරනවා. රහතන් වහන්සේ නම නම් මාර්ගය හෙලි කරනවා. එහෙම නැතුනොත් මේ මිනිස්සුන්ට මොකක්ද ඇති සෙතේ? මේ මිනිස්සුන්ට වැඳ වැඳ ඉඳ තැයි. ගහක් ගලකට වඳින ඊට වැඩිය හොඳයි. එහෙනම් මාර්ගය හෙලි කරන්න ඕනේ. මෙන්න මේ මෙන්න මේ ප්‍රතිපදාව. මෙන්න මේ මාර්ගය. ඔබටම දැනේවි. මේක සාන්දිටික ධර්මයක්. මේක විශ්වාස කරන එකක් නෙමෙයිනේ. අදහණයකුත් නෙමෙයිනේ. ඒ ඕනම කෙනෙකුට මේ මාර්ගය දැනෙන්න ඕනේ. මේ මාර්ගය තුර ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවය එන්න ඕනේ. අන්න එතකොට අපි හැමෝම පිළිගන්න කරහත් වෙලා ඇයි ඒ හැමෝටම මේ අත්දැකීම ඇති වෙනවනේ. අන්න එතකොට ආන්නේ රහතන් වහන්සේ වටිනවා. දැන් මේ මාර්ගයක් නැති මුකුත් නැති එයාගේ රහත්කම අපිට මොකටද වගේ ප්‍රශ්නයක් එනවා. ඒ ඔය දැන් මම ඔය මේ අදිටින් මෙතන මොහොතකවදී එන්නේ ඒක මම ගොඩාක් මම කියන වැඩිපුරම මේ දේශනා අහනවා. ඒක ගොඩක්ම හොඳයි එතන මේ දින් මිදුණු තර මොහොතට අවදී. ඔව් ඔව් ඒක ගොඩාක් අර හිතෙන්දනේ අපි මිදෙන්න ඕනේ. ඒක නිසා ඔව් ආයෙ මම ප්‍රතිපදාවනේ වැඩිපුරම මම ගොඩාක් දැන් උදේට යන්නට වෙලාවෙන ඔබ වහන්සේ කියා වගේම අර ඒ ඒ සිතුවිලි එතන එතන මේ දැන් දකින්නවා. කියන්නේ ඒ සිතුවිලි මේ සිතක් කියලා අර හැම වෙලාවෙම හිතනවා. කියනවා ඕනාට වැඩිය උපාදාන කරගන්න යන්නේ. ඒ කියන්නේ උපාදාන වෙනවා අර හැම මොහොතෙම සිත දකින්නවා කියලා වද දෙන්න ගියොත් බලෙන් වගේ හිතට පෙන්න පෙන්න යන්න දැඟලුවොත් ඒ කියන්නේ මේ අමාරු වෙනුත් කරනවා සමහර එහෙම එහෙම කරන්න බෑ මේ දේ. මේක හිතට වද දුන්නොත් ඒක උපාදාන වෙනවා. මේක අපි දක්ෂ වෙන්න ඕනේ. කියන්නේ සිත ටිකෙන් ටික තමයි ඒක ඒක ඉබේම පේන ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ වෙනකොට ධර්ම ධර්ම අවබෝධය කියන එක දැන් ඔබතුමිය අපෙන් දැන් ඇහුවේ ප්‍රශ්නයක්. ඒතර අපි දැන් උත්තරයක් දුන්නානේ. ඒතර අපි පෙන්නවානේ මේ සිතුවිලි වැහිලා තියෙන්නේ එතන යටින් තියනවා කියලා මේ සිහිය එතනටයි අවදි වෙන්න ඕනේ කියලා. නේද? ඒතර ප්‍රභාස්තර සිත කියලා පෙන්නවානේ ඒක. ඔව්. ඒතකොට ඒතකොට ඔබතුමා දැනවනේ ක්‍රියාවලියයි ප්‍රභාස්තර සිතයි පුංචි දරුවා ගාවත් ඒකයි තියෙන්නේ කියලා කිව්වනේ. ඔව්. ඒතකොට අපි වැඩ කරනවා. අපි ක්‍රියාවලිය තියෙනවා. අපිට ඒක මම කරනවා කියලා අලවන්නේ. අර මම කියන්නේ දෘෂ්ටියක් හැදෙනවා. ඔව්. දැන් දැන් මෙතන සාමාන්‍ය පේන විදිහට පේනවා. හැබැයි බිත්තිය කිව්වේ අපිට දාපු අර shabdේ වර්ණ එකතු වෙච්ච එක. ඒකට එතන බිත්තිය කියන දේ ඒ සිතුවිල්ල අහම වටිනාකමකුත් වෙනවා. දැන් රත්තරන් කිව්වොත් ගොඩාක් වටිනවා කියලා හිතෙනවා. හොරකම් කරන්න හිතෙනවා. අරන් තියන්න හිතෙනවා. පරිස්සම් කරන්න හිතෙනවා. ඒක ගණී කියලා බයක් හිතෙනවා. අර රාගදේශමෝ සේරම තියෙන්නේ වටිනාකමක් ඇති කරලා. දෙයක් පෙන්නලා. දැන් මම කියලා මගේ රූපෙත් කණ්ණාඩියෙන් දැකලා මම හදාගෙන. මම කියන්නේ සිතුවිල්ලක්. ඒක දකින්න එක ඊටාම වැදගත්. මම කියන්නේ මේ කය නෙමෙයි. අපි කියන්නේ අර ඇඟිල්ලක් කපනවා, කකුලක් කපනවා, කකුල් දෙක කපනවා, අත් දෙක කපනවා. මේ අපි කියන්නේ සුඛ එහෙම ඇදුනහම එහෙමනේ. එතකොට සමහරවිට අපි දැකලා තියෙනවා YouTube එකේ දාලා තියෙනවා එහෙම අතපය මුකුත් නැති. එහෙම ස්වභාවයක්. එතකොට මේ මේ මම ඊට පස්සේ අපි කියන්නේ කොහොමද? මගේ ඇඟිල්ල කැපුවා, මගේ කකුල කැපුවා, මගේ අත කැපුවා. එතකොට මම කියන්නේ ශරීරය නෙමෙයි. මම කියන්නේ සිතවිල්ල. සිතවිල්ලයි මම කියන්නේ. දැන් දැන් හුස්ම වැටෙනකම් සිතක්නේ හටගන්නේ. ඒ කියන්නේ ස්පාර්ක් වෙන එකනේ වෙන්නේ. තේරෙනවනේ අර 5 sensors වර්ණ ශබ්ද දැන් එතකොට දැන් මෙතනින් ස්පාක් වෙනකොට දැන් වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන්නේ ආයතන ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි ගන්ධේ ගඳක් විතරයි කනට එන්නේ ශබ්ද විතරයි කනට පේන්නේ නැහනේ ඇහැට එන්නේ ආලෝකය විතරයි ඇහැට ඇහැට ඇහෙන්නේ නැහනේ මොන වගේ ආයතන ටික වෙන වෙනමනේ දැන් මේ ටික ගන්න sensors නේද ශබ්ද වර්ණ ගන්ධ වෙන වෙනමනේ ගන්නේ ඕක එකතු වෙන එක තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. එකතු වෙන්නේ මේ මොලේ ඇතුලේ නෙමෙයි. එතනම සිද්ධියක් සිද්ධ වෙනවා. ඔක්කොම අර වේගයට මේක වෙනවා. දැන් අධික වේගයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ ස්පාක් වෙන වේගයේ විත්තිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගණක් කියලා කියන්නේ ඒකයි. චිත්තක්ෂණයක් කියන්නේ අර එක එක ඒ වගේ කෝටි ගණක් පහල වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ වේගය නිසා තමයි අපිට මේ ශබ්ද වර්ණ එකට එනවා වගේ ඇහෙන්නේ. නැත්නම් එකට නෙමෙයි එන්නේ. එකටම එක මොහොතේ එක શબ્දයක් නම් શબ્ද විතරයි. නමුත් අපිට වේගය නිසා શબ્ද වර්ණ ඔක්කොම එක මොහොතේ දැනෙන එක. එක මොහොතේ දැනෙන එක. එතකොට මේ එක මොහොතේ එක මොහොතේ දැනෙන එක තමයි එකට එකතු වෙන එක තමයි අන්න පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. පටිච්ච සමුපාදේ. අන්න එතන තමයි අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත්තා මේසයක් පොතක් ගත්තොත් ඒක සංඛාර එකතු වෙච්ච එකයි දෙයක් කියේ අවිද්‍යාවයි දෙයක් කරගත්තා නම් ඒක අවිද්‍යාව. අපි දැන් මේසයක් දකිනවා නම් ඒ අවිද්‍යාව. ඒක શબ્දයන් ඉතින්. શબ્දයක් දකින්න බෑ. අන්න ඒක අවිද්‍යාව. ඒක දෙයක් ඒ වුණාට අපි රැවටෙනවානේ. ආන්න එක අවිද්‍යාව. එතකොට සංඛාරා කියන්නේ මේසේ දකින්න එකමයි. එනේ ඒකමයි විඥානේ. දැන ගැනීම මේසේ. ඒකමයි නාම රූප එකතු වෙනවා කියන්නේ. ශබ්ද වර්ණ එකතු වෙන එකමයි. ඒකමයි එතකොට අපි ඔය අස කියන්නේ පේන බව. එතකොට ආයතන. එතකොට අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපපච්චය සලආයතන එකම කතාව. පස්ස කියන්නේත් ඒකමයි. මේ මොහොතේ අරමුණේ කතා කරන්නේ. ඒ පස්ස කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ අර පේන බවටමයි. ඒකේ විඥානේ දැනගත්තේ ඒ නිසානේ වේදනා සංඥා සංකාර කියන්නේ පස්ස කියන්නේ පොත නිසා. ස්පර්ශය කියන්නේ පොත පොත තියනවා කියන්නේ ස්පර්ශ වෙනවා කියන එකයි. සමුදේ වෙනවා කියන එකයි. එහෙම වුණොත් ජාත් ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන එක අත්ත කරගත්තොත්. ධර්මයේ දැක්කොත් ඒක ඇත්තක් නෙමෙයි කියලා අන්න යාට නිරෝධය හම්බ අන්න සමුදේ දෙයක් දැක්කා දෙයක් කියලා ගත්තොත් සමුදේ ඒක එහෙම වුණොත් දුක සත්‍ය තියෙනවා. දුක සත්‍ය තියෙන්නේ සමුදය සත්‍ය තියෙන තැන. අන්න ඒකේ Nirodha දැක්කා. අන්න Nirodha දැකීම මාර්ගේ. හරිනේ? චතුරාර්ය සත්‍යම මේ අරමුණේ. හරිනේ? හරි. එතකොට මේක දැන් මිදෙනවනේ සත්‍ය දැකලා මිදෙනකොට වෙන්නේ අර ඔබතුමිය අහපු ප්‍රශ්නෙට එනවා. අන්න විත්තිය නැති වෙනවා. අන්න ඊට පස්සේ විත්තිය දැකපුවාට සිහිය හැබැයි තියෙනවා. ඒක නැති වෙන්නේ අන්නේ සිහියට අපි අවදි අන්න ඥානේ. එතනදී අපිට තව ඒ සිහියත් එක්කම මේ බිත්තියේ තියෙන වටිනාකම අන්න ඒක දැනෙන්න ගන්නවා. අන්න ඒකයි ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ. අර පෙරසිට කඳ පිළිවෙත් දකින්න එක තමයි අර පුංචි දරුවාගේ ඉඳන් මේක දකින්න එක. දැන් පෙන්නපු එක. පුංචි දරුවාට මේව තිබුණ නැහැ කියලා. අන්න පුබ්බේන වාසානුස්සය ඥානෙ සිත් කඳ පිළිවෙත් දකින්නවා. හැදෙන හැටි. මේසේ හැදෙන හැටි. අන්න චුතුප්පාද ඥානෙ මේ සිත විතරයි කියලා දකින්න. ඔබතුමිය කිව්වේ මේ මොහොත දකින්න සතුටුයි කියලා. ඒ හැමතිස්සෙම මේ සිත විතරයි. අතීතයේ දෙයක් හිතුවත් මේ මොහොතේ අනාගතයේ දෙයක් හිතුවත් මේ මොහොතේ මේ මොහොතේ පුටුව කඩාගෙන වැටෙනොත් දිම හරිනේ අතීතය ගැන හිතී විදිහට වැඩක් නැහැ නේ අනාගතය ගැන හිතී වැඩක් නැහැ ඊට පුටුව කඩාගෙන වැටෙනොත් කොන්ද ඉවරයි <laughs> අපිට අනාගතයක් ඕනේ හිතන්නේ ඇත්ත හිතනකොටම ස්වාමී අතනේ මෙතන මේ මොහොත මේ මොහොතවත් නැහැ නේ අයි මේ මොහොත හිතන සිතත් ඇත්ත නෙමේ ඔව් මේ මොකටවත් නෑ. ඔය ඇසකට මිදීම නන්න ශුන්‍යතාවය. අනිමිත්තයි කිව්වේ මේස පුටු කියලා හම්බ වෙන්නේ නෑ, බිත්තිය කියලා මොකුත් හම්බ වෙන්නේ නෑ. අන්න ධර්මයේ දකින්න. අනිමිත්තයි. නිමිති නැති වෙනවා. ශුන්‍යතයි. එතකොට දෙයක් නෑ. එතකොට අප්‍රණීතයි. එතකොට වටිනාකමයි මේ ඔක්කොගේම චන්දරාගයේ දුර වෙන්නේ. අන්න ආසවක්ඛ්‍යා ඥානෙ. අන්න ටික ටික මෙහෙම දැක දැක යනකොට තමන්ගේම බාහිරට අර ඇලෙන ගැටෙන ස්වභාවයේ ආසව කෙලෙස් ඡේවිගෙන යනවා රාගදේශ මොහ තුනී වේගෙන යනවා දැනෙනවා. අන්න සීලාස්ව රහතන් වහන්සේ බවට පත් වෙනවා. මේක උණයි කියලා මැරෙන්නේ නැහනේ. සම්මුති මරණය වෙලා නැහනේ. නෑ. දැන් මැරෙනවා කියන එක සිතුවිල්ලක් විතරයි. අපි දාගත්ත. ඕ එහෙම දෙයක් ලෝකේ නෑ. මේ මේ ෂනේ සිත කඩගෙන නැති වෙනවා එච්චරයි. මර බියක් නෑ. මරණයක් නෑ. මහා සාන්ත සෝයක් දැනෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතු. සියලු සිතුවිලි සමත වෙනු තැන මහා සාන්ත සෝයයි. සබ්බූපති පටිනිස්සග්ගෝ මෙතෙක් අල්ලගත්ත සියල්ලම අතහැරලා යනවා. විරාගෝ, නිරෝධෝ, නිබ්බාන. නිවන් මාර්ගයයි. ඉස්සර කොහොමද තේරුණා හොඳයි. ඔව් සමනාලට මම හරි බයයි ඉස්සර මැරෙන ගොස් පුදුම බයක් තිබුණේ දැන් නම් මේ චුට්ටක්වත් නෑ මැරෙ. ඒ කියන්නේ දැන් හරියට ටිකක් අර අම්මගේ බොඩි එක තියෙද්දි අර පුංචි ඒ අම්මගේම දරුවා අර මිනි පෙට්ටියේ වටේ දුවන්නේ මේ අර මිනි පෙට්ටිය වටේ දුවන්නේ අර ගේ මැද්දේ තියෙනකොට. නේ ඒ වගේ මේ දැන් නිකන්. ඔව් දැන් නෑ මැරෙනවා කියන මොකද මම අපේ නිකන් කියන්නේ <laughs> අපේ නිකන් කියන්නේ මේ ධර්මය අවබෝධ වුණාම ඒ වගේ තමයි. ඔව් ඒකල දැන් කොහොමද තියෙන අර ඕනම දෙයකට ඒ ඉස්සර තරම් කිසිම අර ඇදීමක් නැහැ. මීට වැඩිය මීට වැඩිය සත්‍යක් මේ ලෝකේ නැහැ. නෑ ඔව් ස්වාමීනි. දැන් මෙතන අපිට අපි වැඩ කරනවා සාමාන්‍ය විදිහටම අපි අපි දැන් මේක ඇවිල්ලා අපි ඒකනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ මේ මොහොතේම දකින සාන්දිටික ධර්මයක් කියලා මේක. ප්‍රතිඋපන්න ධර්මයක් මේ පච්චුප්පන්න ධර්ම කියන්නේ මේ මොහොතේම දකින ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියලානේ කියන්නේ. එතකොට මේක මේ මේක මේ ධර්මයේ ඒකනේ බුදුන් වහන්සේ ධර්මයේ බලන්න ධර්මයේ දේශනා කරන එකනේ කළා තියෙන්නේ අපිට කිසිම තැනක අහන්න ලැබෙන්නේ නැහැ ආපු ගමන් වාඩි වෙන අද්දක තියාගන්න භාවනා කරන්න කියන. ඒ නිගණ්ඨ භාවනානේ ඒව බුදුන් වහන්සේ එහෙම කියන්නේ නැහැනේ. බුදුන් වහන්සේ අධර්මයේ පැහැදිලි කරනකොටම සෝතාපන්න වෙනවා. ස්වාමීනි මට වැටුණා ස්වාමීනි යටපුරු කරපු දෙයක් උඩුපුරු කරා වගේ ස්වාමීනි කියලා අන්න ප්‍රීතිഘോഷා කරනවා වික්ෂුන් වහන්සේලා. නේ දැන් අන්නා කොණ්ඩඤ්ඤ වුණාද අපි දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය බුද්ධත්වයට පත් වෙලා මුලින්ම දේශනා කරන්නේ. එතකොට කොණ්ඩඤ්ඤ තාපසතුමා දැන් සෝතාපන්න වෙන්නේ මේ ධර්ම ශ්‍රවණය කරලා. එහෙනම් ඔව්. දැන් ඒක නෙමෙයිද ඔබතුමීටත් වෙන්නේ. ඔව් ස්වාමීනි. අන්න සාන්දිටික අකාලික ඒයිපත්තික මේ තුන් කාලයක් නැහැනේ. අතීත අනාගත වර්තමාන සාන්දිටික දැම්ම දැනෙනවානේ. අන්න සාන්දිටික අකාලිකයි ඒයිපත්තික ඕපනයිකෝ එන්න බලන්න කියලා තව කෙනෙකුට මේක පෙන්නලා දෙන්න පුළුවන්. අන්න එයාටත් එතකොට අභ්‍යන්තරයෙන් දැනෙනවා එයාත් එදිනෙදා වැඩ කරනකොට එයාට පේන්න ගන්නවා. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි මේ මොහොතේම ලෞතුරු සුවයටපත් වෙනවා. අන්න අනුත්තර වූ අර නේද? සත්‍ය අවබෝධ කරනවා. අනුත්තරත්වයටපත් වෙනවා කියන්නේ ඒක. ඒක රහ නැති වෙලා අර මේකටම තියෙන අර ගිනි ගන්න එක නැති වෙනවා. නැති වෙන ගිනි යන කඩේ රටින ගොඩාක් ස්වාමීන් වහන්සේ මට දැන් කියන්නේ මේ බාහිර කිසිම කිසිම නිකන් අර අර නිකන් ඔය ගිනි ගොඩක වගේ හිත හිත එක එක ඇවිද ඇවිද ඉන්නකොට වතුර බාල්දියක් ඔලුවට වැටෙනවා වගේ තමයි ධර්ම ටිකක් ඇහුණා කියන්නේ එහෙමයි ඔව් ස්වාමීන් වහන්සේ බුදුම සතුටක් තමයි මේක ආනන්නේ ඔව් ඔච්චරවද බාහිරේ තියෙන අර කිසිම මේ පරිහරණය කරනවා ඒ වගේ මේවත් මේ මොනවද මේ බොරු දේවල් පණවගත දේවල් කියලා ඒ වෙලාවලදී අර ඒක අපේම යනවා එහෙමම. ඒ දැනෙනවා පොඩ පොඩ මේ දැන් ගිහින් තියෙන්නේ මේ වගේ ඇලීම ගැටීම අඩු වෙලා තියෙන මට තේරෙනවා. වටිනවා. ඔව් ගොඩක් ප්‍රශ්නත් මේ අහම් ප්‍රශ්නට තව කොහොමද ප්‍රශ්න තියෙනවද? දැන් අර ප්‍රශ්නේ මට ගොඩාක් විසඳලා දේශනා සාකච්ඡාවෙන් විසඳගත්තා. මෙහෙම කරා. ඔබතුමිය දැන් සාමාන්‍යයෙන් පුහුණු වෙන්න විශේෂයෙන්ම හිතට වද දෙන්නේ නැතුව අපිට කොහොමත් මේ අවබෝධයේ තියෙනකොට අපිට පේනවා මේක. નિરાයාසයෙන්ම පේන ගන්නවා. ඒක තමයි බල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා කියන්නේ. අපිට අහනවා ඇතිනේ සද්ධා කියන්නේ සත්‍ය දකිනවා වීර්ය කියන්නේ සත්‍ය දකින ගන්න වීර්ය සද්ධා වීර්ය සතිය කියන්නේ මේ අනිමිත්ත සතිය මේ එනේන සිත දකින සතිය අනිමිත්ත සමාධිය සමාධිය කියන්නේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන්නේ ඒක ප්‍රඥා කියන්නේ අනිත්‍ය දකිනවා මේ විඥාන මායාවේ බොරුව දකිනවා ප්‍රඥා භාවය සබ්බ විඥානම් පරිඥාන් කියවේ ඒකයි පාලි නම් මොකටද කියලා හිතනවා සිංහලෙන් හොඳට පැහැදිලි කරන්න පුළුවන් සරලව. ඔව් පාලි ඕනේ. <laughs> නමුත් අපිට පාලියෙන් අහලා මෙච්චර අහලා ඇත්තටම කියන අපිට මොකක්ද දෙයකට අපිට පාලිනොත් හොඳට මේවා දෙන්න පුළුවන් මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන ඒවා. ඒක තමයි අපේ විශ්වාසය ඔක්කොම පොඩක් තේරුම් අරගෙන තියෙනවා මේක අවබෝධ කරගෙන මේ දේශනා කරන්න කියලා. මේ දේශනාව නම් අනේ මන්ද පුදුමක් කියන්නේ මම හැමෝටම කියලා මේක මහන මේක මහන කියලා මම ගොඩක් අය කියන්නේ කියන්නේ අර පුදුම සරල විදිහට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේක ධර්මයේ තියෙන අපි අපි මේ පුජ්‍යල භාවයෙන් කියනවා නෙමෙයි අපි කියන්නේ මේ මේ අහන දේ තුළ ධර්මයේ තියෙන ඕන කෙනෙකුට ඒක හම්බ වෙනවා. ඉතින් එයා භාග්‍යවන්ත නම් ඒ දේ එයාට ලැබෙනවා. නේද? ඔව් ස්වාමීන් වහන්සේ මම ගොඩාක් මගේ ගැටලු මම මේ කාගාචාලි මම ලියා ගත්තා. මටත් අර මේ තිබුණ මේ ප්‍රශ්නයක් දැන් අනේ මේ කොච්චර කිව්වත් මම මතක තියෙන්නේ නැහැ නේ. ඉතින් මම හිතා මතක කියන්නේ මොකද මේ වතුනේ ආයතනයෙන් දැන් ඇටිනේ කියන ඒ ලාකට මේවා වෙනවා. දැන් අවබෝධ වෙනවනේ තේරෙනවනේ. අත්‍තරම මතකයේ මතකයේ තියෙන එක පාඩම් කරන්න හොඳයි විභාගවල ලියන්න හොඳ වුණාට මේකෙදී ඒක හොඳ නැහැ. මේකෙදී දැන් අවබෝධ වෙනවා කියන්නේ දැන් Tamanට අවබෝධ වුණු දේ දැන් දැන් ඒක මේ මතකෙන් කාටවත් කියන්න පුළුවන් එකද? දැන් ලුණු රහ කියන්න පුළුවන්ද කාටවත්? බෑ. ඔන්න ඔය වගේ. මේක අවබෝධ වෙන එකක්. ඒකට මම හිතනවා මේ අපිට මේක මතක තියෙන දෙයක් නෑනේ අපිට මේ ආයතනයෙන් අපි ඉඳස් වෙන්න ඕනේ. මේ බොරුවනේ අපි දකින්නක ඒ වෙලාවට මේ මතකේ කියන්නේ මතකේ කියන්නේ විඥානයේ දත්ත කපඩාවනේ. ඒකෙන් ඒකෙන් අපිට ඇත්තටම කිව්වොත් අපේ දැන් අපේ තියෙන නිස්සරණයක්නේ අතහරින වගක්නේ. ඔව්. ඔව් එතකොට අපිට සුවයක් දැනෙන්නේ සාන්ත සුවය දැනෙන්නේ දෙයක් තියනවා කියලා දැනෙනින්ද නෙමෙයි. අත්හැරෙන නෙවෙයි නැති බව. ඔව් මෙතනදී අත්හැරෙනම තුල අපිට තියෙනවා අර නියම් පිහිය මුවත් වෙනවා වගේ දෙයක්. දැන් පිහිය මුවත් තියෙන එක මතක තියාගන්න ඕන දා මම පිහිය මුවත් තිබ්බා කිය. ඒක වැඩක් නැහැ. මුවාත කියන්නේ අර අපිට අවබෝධයටපත් වෙන එක. ඒතකොට මුවාත තමයි දැන් ඔබතුමිය සේරගෙන් මිදෙන එක. තේරුණාද? අන්න මුවාතනේ වැඩගත් වෙන්නේ පිහිය. මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. අවබෝධයටපත් වෙනවා කියන්නේ පිහිය මුවත් වෙනකොට මුවාතවයි. ඕනම දෙයක් කැපිලා යනවා. කිසිම දෙයක් එතකොට බලපෑමක් වෙන්නේ හරිනේ? හරි හරි සර්. හොඳයි එහෙනම් තේරුම් ගන්නයි. හොඳින් හොඳින් මෙනෙහි කරන්න. එහම අමුතුවෙන් ඔබතුමිය දන්නවා දේශන අහනකොට ප්‍රතිපදා දැනේ. හොඳයි එහෙනම්. හරි තේරුම් ගන්න.